ඒම හරි. ඕ තවත් නෑනේ මේ ජසය ඇවිදින් මේ ස්ථානේ ගියම් බඳින්න. කොහේ හරි බීගෙන වැටිලා මුදලිතුමාගේ අනපරිදි හැම එක්කෙනාම පාහේ ඒ ඒ අයගේ රාජකාරිය ඉවර කරලයි තියෙන්නේ. අද දින මෙතන මේ තානායම පිළිල කරන්න ආවේ අපේ නලු කීර්ති මහා රාජෝත්තමයාණන් වහන්සේට උන්වහන්සේගේ අග්‍රමහේශිකාවට මේ නැටුම් සම්දර්ශනේ බලා ගන්න. ඒ හැම දෙයක්ම බලා හදා ගන්න උනේ මට. මං හින්දාම කරනවා. හරිම කරදරේ මේ මිනිස්සු පාලනය කරන්නේ. අනබෙරකාරය විදිහින් සේරටම දැන්වා මේ රාජනියෝගය ගැන. හොඳටම බීගෙන ආවේ. බෙරේට කියලා හිතාගෙන වැඩියෙන් ගහගත්තේ tamunge මෑඟට. අනේ මන්දා. දැන් ඉතින් ඒ සේරම අවසන් කළා. මේ යක්ෂයා විතරයි එන්නේ ඉන්නේ. මුදලිතුමා එන්න ඉස්සර වෙලා සේරම ටික ඉවර කරලා තියන්නත් ඕනේ. ආ ඔය එන්නේ කියන කොටත් එක්කම ජසයක් කිසිම ගාණක් නැතුව කිව්වා වගේම පාර පුරාම හොඳයි මං පැත්තකට වෙලා බලාගෙන ඉන්නම්කෝ. මොකද වෙන්නේ යන්නේ කියලා මෙතන. පෙර සිට පවතෙන පිරිතට පොදිය බැඳගෙන යෝධ කොට්ටනියක් උරේ දරමින් විචරා අතේ සැරමිටියක් මෙසේ එනු බල ඒඩි කෙවල් තානායන් වියන් බඳින්නට එති දැන් පිරිත ඉල්ලන මෙන් මෙකල් එනු බල පෙඩී උඹල සෑම තැන ඇවිද ගොසින්නේ විල්ලාවට රෙදි අසුරාගානේ තොඳ පිරුවට වියන් බඳින්නේ එරි සමාවද තාවේ නටා කොට සිටිනා මහතුංග ඥානට ආමිවියන් වඳිනා ලෙස මිරට ආමිවියන් වඳිනා ලෙස මිරට වේදි තමාකිය මින් කෙලි කවටා ඇගි දෙතොත් නැත නෙමිසොන් ව්‍යාසයා ව්‍යාසයා කවුරුන් කියලා හිතාගෙන කතා කොලේ ව්‍යාසයා නිකම් විෂය කරගන්නයි හදන්නේ ආ හැබෑටම මටත් වැරදුනානේ මේ ජස විදානේ නේද ඒ බව මටත් මතක් වුණේ දැන්නේ ආ මගේ රත්තරම් පොඩි අප්පුහාමි ඔහොම කතා කරනවා නම් මොනවා කරන්න බැයිද ඇයි මගේ කිරි බුදු පොඩි අප්පුහාමි මට කතා කොලේ අනේ අනේ මුන්ගේ තියෙන ආඩම්බර මුන්ට සම්බුව දීලා කතා කරන්න ඕනේ. නැත්නම් බොහොම කේන්ති. ආ ඉතින් ඉතින් මොකද මේ පැත්තේ මේ ජසවිදානේ ආවේ? ඇයි හොඩියක් කොහොමද දන්නේ නැද්ද? මොකද්ද? නයිකස්සින් විරාජමාන වූ උත්තුංග වූ ශ්‍රී නරෝත්තම නලු කීර්ති මහරජෝත්තමයන්න් වහන්සේ. උන්වහන්සේගේ අග්‍රමහේසිකාවත් මෙම ස්ථානයේ වැඩම කරනවායි කියලා එම සත්කෘතියට උඩට උඩුරියන්, දිවට අප්පඩම්, පුටුවලට ඇතිලි. <laughs> මොකද පොඩි අප්පුහන්? මොකද තමා රියන් පප්පඩම් ඇතිලි දාලා සැරසුවොත් ලස්සනට තියේ. ඇයි පොඩි අප්පුහන්? එහෙම නෙමෙයි බං. උඩට උඩුවියම්, බිමට පාවාඩ, පුටුවලට ඇතිරිලි. අන්න එහෙම ආ ඕක මොකද්ද පොඩි අප්පුහාමි ඔය ව්‍යාකරණයක් ටිකක් අඩු වුණාට අදහස හරිනේ. <laughs> උඹයි උඹේ අදහසුයි. හා හා හා මේ මේ උඹ ඔය උතන ඉඳගෙන මොකද්ද කරන්න කල්පනාව? ගම්බිර කාලිංග නුවර නිරිඳුගේ වාසල තුලයට ඉන්න දනාතේම රජුට සෝදා පටපී සොඳට ඉන්න නරනා තැබු මට නම පේගිවි දානේ සත්ත්වද මම මෙතනට ආමි වියන් බඳිනට නරනිඳු එන විට මම මෙතනට ආමි වියන් බඳිනට නරනිඳු එන විට ගම්බිර මහ නිරිඳු සමග උතුමන් වැඩමවන බැවින සුන්දර උඩුවියන් සවල වට tira පාවාඩ ගෙලන සුන්දර උඩුවියන් සවල වට tira පාවාඩ ගෙලන පින්වර ලැබනාමි මෙතන මහතුඟ නවතර යදිනින පින්වර මගේ පියඹ සහය නැත මට ආගිය කිසි තැන පින්වර මගේ පියඹ සහය නැත මට ආගිය කිසි තැන පින්වර මගේ පියඹ සහය නැත මට ආගිය කිසි උඹ වියම් බඳින්න යන්නේ. නවත්තපන් මිනිහ උඹේ සින්දුව පටන් ගනින් දැන් වැඩ. දැන් මේ වැඩ ටික කරලා නොතිබ්බොත් මටයි වරද වැටෙන්නේ. පොඩි අප්පහාමි කලබල වෙන්න එපා. වියම් බඳින එක මට මහ කජ්ජක් නෙවෙයි. මොනවා වුණත් ඉතින් විනෝදයක් නැතුව වැඩක් කරන්න බෑනේ. හිතින්ද මං තවත් සින්දුවක් කියලාම වැඩේ පටන් ගන්නම්. මේ ගම් තුලයේ හේනේ මාමලා උච්චර හිටියත් මං වාගේ වෙන නැත උච්චර හිටියත් මං වාගේ වෙන නැත රජවාසලයෙන් අලු පීලි අරගෙන ඉන්නේ මිරජ වාඩිනා පෙරමුණයට මම යාමි මේ පුරේ වාට ඉරුවටදී ඉලුටුත් ආර ගන්නට ඉරුවටදී ඉලුටුත් ආර ගන්නට අල්ලිනු දුන්නොත් අප්පු හාමිලා මට හැබෑරුමේ තියා බොන්නේ මි රෙදි ටික කඩරුමේ තියා බොන්නේ මි රෙදි ටික මේ පුරයේ හොර චන්දි බොහොම ඈත හැන්ද යාමයේ පාරේ තනින් තැන එපා බය නැත ඉන්න බලනවාකෝ ඒ වට දින බැට ඔන්න බලනවාකෝ ඒ වට දින බැට හැබෑරුමට ගොස් අඩියක් ගහගෙන ඉන්නා පුතා වාගේ වැනි වැනි ගෙදරට ඉන්නා පුතා වාගේ ගත්තොත් මගේ මේ කෙස්ටික හිඳිනවා සත්‍යට මගේ මේ කෙස්ටික හිඳිනවා සත්‍යට එහෙනම් ජසවිදානේ පවුලට බොහොම බයයි වාගේ මොකද පවුල හුඟක් ලස්සනද හුඟක් ආඩම්බරද අනේ පොඩි අප්පුවාම හරියට නොදන්නවා ඒ කතා කරන හැටි නිකම් බොරු එපා පොඩියක් වහමින් දාන්න අපිට ආවෝ ගියෝ කවුද මොකද මොකද ජසමේ පිස්සෙක් වගේ ගෑගහන්නේ ඇයි පොඩි අප්පුහාමිට පිස්සු හැදෙන්නේ නැද්ද මොනවටද බල මට පිස්සු හැදෙන්නේ ඇයි පොඩි අප්පුහාමේ කතා කළේ අපේ ගෙදර එක්කිනානේ පිළිවෙට වගේ අද්ද කොහෙද ගෙනල්ලා වෙන්න ඇති කතා කරන්නේ. මෙතන මෙන්න මෙන්න පොඩි අප්පුහාමිත් මෙතන කොතන කොතන කොතන නෑ නෑ නෑ පොඩි අප්පුහාමි ආතන ආතන ආතන රූප අංගයෙන් සලෙලුවන් කුල්මත්ව රාගයට පොළඹනා දීප තුලයට වෙනින් කෙනෙක් නැත ලෙන්චිනා සමාන වූ විලසිනා ලෝකයෙන් තම හිමියා නොදක ඈ බොහෝ කුල්මත් වූ ගතියනා සාපයෙන් කොමල වූ ලෙන්චිනා සබ තුලට එඳ දැන් නිෂ්ණ මගේ ළඟ චන්ද්‍රයා සමවෙන් මගේ ළඟ චන්ද්‍රයා සමවෙන් මේ ළඟ ගැන මගේ බොහෝ මිල වස්තුව නැති උනේ මේ ළඟ ගැනීමට සිනාවේ දුන්නයි රහසේ මං සිනාවේ දුන්නයි රහසේ මං මාතේ තව ටිකක් ඇත බේ ගුලියෙන් පංගුවක් ඇත බේ ගුලියෙන් පංගුවක් ඕනනම් කාටවත් නෙමී මා දුන්නෝකින් දෙවි මම කවුවක් දුන්නෝකින් සුන්දර තරුණයොත් නොලැබුවේ ලෙන්චිනා වාගේ කටක් නොලැබුවේ ලෙන්චිනා වාගේ කටක් පින්බර තරුණයොත් මෙන්න බඩු විස්තර කර යතොත් මොනවද මන්ද මේ දොඩවන්නේ? ලැජ්ජනත මහපාරි විකාර කරන්න. මම මේ බොරුවක් නෙවෙයි කියන්නේ. ලෙන්ටිනාට පුළුවනි ඕනෑම භාෂාවකින් කතා කරන්න. සිංහල දෙමළ ඉංග්‍රීසි සංස්කෘත pāli වංග ඕනම එක. හැබැයි ලුණු ඇඹුල්ලතුයි කතා කරන්නේ. ඇත්තද ලෙන්චිනා ඔය කියන ඒවා. මේරි මරගාත්තේ දොඩෝනෝ. එච්චර විතරක් නෙවෙයි. සින්දු කියන්න නටන්න ඔය ඕනම දෙයක් පුළුවන්. හැබැයි වැඩියෙන් නටන්නේ මං ගෙදර නැති වෙලාවට. මේ මායක කෝලං කරන්න එන්න එපා. තේරුණාද? මේ මේ මේ මේ මේ කෝලමක් නෙමෙයි. මේ පොඩි අප්පහාමිට මේ සභාවේ ඉන්න සේරම්ටත් එක්ක සන්තෝෂ වෙන්න කියලා පොඩි සින්දුවක් කියාපන්කො බලන්න. ආ ඔව් ඔව් ඔව් ලෙන්ජිනා ඒක හොඳයි. ඔය තියෙන්නේ පොඩි අප්පහාමි කිව්වොත් ලෙන්ජිනා ඕනම දෙයක් නොකර ඉන්නේ. Parani, Pas පතිවෘතාව මතක් කරන්න එපා ඔය පතිවෘතාව